මේ පින්වත් හැමදෙනාම දැන් මේ සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් දෙදක් ශ්‍රවණය කරන්ට එනිසා හැමදෙනාම බොහෝම වමනාවෙන් තමන්ගේ හිත කය වචනේ තින තුන්දුර සංවර කරගෙන ධර්ම ගෞරවය ඇති කරගෙන මේ අවස්ථාවේදී මේ දේශනාව ශ්‍රවණය කරන්න ඕනේ. සිංහතුනි අපි ඒ අංගුත්තර නිකායේ මහා වග්ගයේ නිබ්බේධික සූත්‍රය ඇසුරෙන් දේශනා අනුපිළිවෙලට කීපයක් කරමින් පැමිණියා. ඒ කලකිරීම පිණිස පවතින ධර්මපරයයන් අතරින් අද තියෙන්නේ හතරවෙනි කාරණාව වෙන ආසව ගැන කියන දහම් පරයය. මේ ලෝකයේ ගැන ජීවිතය ගැන කලකිරීම ඇති කරගන්නට පුළුවන් වෙන තව එක්තරා දහම් පරයායක් තමයි ආසව පරයාය. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් ආශ්‍රවයන් දන්නවනම් ආසවානං නිදාන සම්භව ආශ්‍රවයන්ගේ ඇතිවීම දන්නවනම් ආසවානං වේමත්තතා ආශ්‍රවයන්ගේ වෙනස්කම දන්නවනම් ඒ වගේම ආසවානං විපාකෝ ආශ්‍රවයන්ගේ විපාකය දන්නවා නම් ආසව නිරෝධෝ ආශ්‍රවයන්ගේ නිරෝධය දන්නවා නම් ආසව නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආශ්‍රවයන් නැති කරන ප්‍රතිපදාව දන්නවා නම් මෙන්න මෙපමණකිනුත් කලකිරීම පිණිස පවතින භ්‍රමචර්යාව දන්නවා කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාලා මම මුලිනුත් මතක් කළා පින්වතුනි ලෝකයේ තුල පුද්ගල භාවයෙන් අපි යම් යම් කලකිරීම නැති කරගත්තට ඒ කලකිරීම තුල අපිට පිහිටා පවතින්න පුළුවන් කමක් නැහැ. ඒ ඒ කලකිරීම තුලින් අපිට නැවත නැවත කලකිරීම වෙනුවට දුක් දුම්නස්ම ඇති කරන ධර්මයන්ට අපි යොමු කරන ඒ කලකිරීම අතහැරවලා. නමුත් මේ ජරා මරණ සංඛ්‍යාත සසරේම කලකිරීම ඇති කරන දහම්පරයායක් තමයි මෙන්න මේ අවබෝධය ලබා දෙන ආශ්‍රව පිළිබඳව ධම්පරියාය. එතකොට භාග්‍යවතුන් වහන්සේ එතෙන්දි පෙන්වා වදාලා ආශ්‍රවයන් කියන එක යම් කිසි කෙනෙක් දන්නවනම් කියන තැනදී ඒ කයෝමේ වික්‍රේ ආසවා මහණනි මේ ආශ්‍රව තුනයි කියලා කාමාශ්‍රව භවආශ්‍රව අවිද්‍යාශ්‍රව කියන මෙන්න මේ ආශ්‍රව තුන භාග්‍යතුන් වහන්සේ මේ පරයයදි මතක් කරනවා. මෙතනදී අපි මේක කලින් ඉගෙනගෙන තියෙනවා සූත්‍ර ක්‍රමයේ ඉගෙනගෙන තියෙනවා ධර්මයේ ඉගෙනගෙන තියෙනවා ආශ්‍රව ධර්ම හතරක් කාමාශ්‍රව භවආශ්‍රව ditthාශ්‍රව අවිද්‍යාශ්‍රව කියලා මෙතනදී ditthාශ්‍රවය පෙන්වන්නේ නැහැ කුමක් නිසාද යම් කිසි කෙනෙක් මේ ආශ්‍රවයන් දන්නවා නම් ආශ්‍රවයන්ගේ නිදාන සම්භවය ඇති කිරීම දන්නවා නම් ආශ්‍රවයන්ගේ නානත්වය දන්නවා නම් ඒ වගේම ආශ්‍රවයන්ගේ විපාකය දන්නවා නම් ආශ්‍රව නිරෝධය දන්නවා නම් ආශ්‍රව නිරෝධ කරන ප්‍රතිපදාව දන්නවා නම් එපමණකින් එයා දික්තියෙන් මිදෙනවා. එයා දකින්න පුළුවන් මට්ටමට එනවා. ඒ නිසා එයාට ඉතුරු වෙන්නේ මේ කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව කියන තුන් ආශ්‍රව විතරයි. එතකොට මේ යතහ ස්වභාවය පිළිබඳව මනාකොට අවබෝධයක් ඇති කරගෙන සත්ව පුද්ගල ආත්ම දෘෂ්ටිය එයින් අතහැරවනවා කියන කාරණාවත් මෙතෙන්දී පෙන්වනවා. එතකොට කයෝ මේ වික්කවේ ආශ්‍රවා කියනකොට මහන්නේ ආශ්‍රවයන් තුනයි කියනකොට අපි ඒ ආශ්‍රව තුන බලමු කාමාශ්‍රව කියලා කියන්නේ මොකක්ද කියන කාරණාව. සිංහතුනි කාම ආශ්‍රවය කියලා කියනකොට ආශ්‍රව කියලා කියන්නේ බොහෝ කල් සිට පැවතෙන කෙලෙස්. බොහෝ කල් සිට පැවතෙන කෙලෙස් හුරුවට කියනවා ආශ්‍රව කියලා. අපි මුලින් මතක් කළා රූපය කියන කාරණාව ගැන රූපය කියන ධර්මතාවය ඉගෙන ගන්න ඉස්සර වෙලා අපිට කල්යාණ මිත්‍ර ඇසුරෙන් රූපය කියන එක මහ භූතයි මහ භූතයන්ගේ උපාදාය රූපයක් කියලා දැනගන්න ඉගෙන ගන්න හම්බුනේ නැහැ කල්යාණ මිත්‍ර ඇසුර නැති නිසා ඒ නොදන්නා කාලෙදී පුද්ගලයේ සත්‍යයේ කියලා අපි බැලුවා නම් අපි ඇසුරු කළා නම් පින්වතුනි අද අපි මේ සත්‍යයේ පුද්ගලයේ කියලා ඇසුරු කරන තැනක තියෙන්නේ ඒ රූපවල යථාර්ථය මහ භූත හෝ මහ භූත නිසා පවත්න උපාදාය රූපයක් කියලා ඇහුවට පින්වතුනි අර බලපු හුරුව අපෙන් ගෙවෙන්නේ නැහැ. ඒ හුරුවට කියනවා රූපය ආරම්භය සත්‍යයේ පුද්ගලෙක් ඉන්නවා කියන හුරුවට කියනවා කාමාශ්‍රවය කියලා. එතකොට මේ ශබ්දයන් අරඹය ශබ්ද රූපය කියලා කියන්නේ මහා භූතයන් නිසා පහළ වෙච්ච උපාදාය රූපයක් ඒකද මහා භූත ඇසුරු කරගෙනයි පවතින්නේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන ප්‍රත්‍යයෙන් හටගත්තේ කියලා මෙන්න මේ ඇත්ත අපිට අහගන්න හම්බුන්නේ නැහැ කල්යාණ මිත්‍ර ඇසුරෙන් ඒ හම්බුන් නැති කාලෙදී අපිට හම්බුනේ මේ පුද්ගලයෙක්ගේ කටහඬ මේ සත්‍යයේ කටහඬ අහවල් ගායකයේ කටහඬ අහවල් වස්තුවේ සද්දය අහවල් ද්‍රව්‍ය කාරණාවේ සද්දය කියලා අපිට අහගන්න ලැබුණේ එතකොට පහු කාලෙදී අපි සත්පුද්ගල භාවයෙන් සද්දේ ඇසුරු කරන තැනක තියෙන්නේ සද්දේ කියන එක අනාත්ම රූප මාත්‍රයක් ඒ නිසා ඇති වෙන විඳීම් මාත්‍රයක් කියන කාරණාව අපිට පහු කාලෙදී අහගන්න ලැබුණත් පින්වතුනි ඒ හුරුව ඒ ටික නොදන්නා කාලෙදී ඇති කරගත්ත වැරදි හුරුව අපෙන් අතහැරලා නැහැ. ඒ නිසා ඒ shabdේ ආරම්භය කෙනෙක්ගේ shabdේ පුද්ගලයේ shabdේ දේ ගැන කියන මෙන්න මේ ටිකට කියනවා කාම ආශ්‍රය කියන එක. එතකොට ගන්ධය කියන එක මහා භූතයන් නිසා පහළ වෙච්ච උපාදාය රූපයක් ඒක අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන ධර්මතාවයන්ගෙන් හටගත්තේ කියන කාරණාව බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණාට පස්සේ භාග්‍යතුන් වහන්සේ ලෝකයට හෙළි කළා පෙන්වා වදාලා ඇත්ත මෙන්න මේකයි කියන කාරණාව නමුත් එතුමි ඒ කාරණාව නොදන්නා කාලෙදී ඒ ගන්ධය අරබය අපිට කෙනෙක්ගේ ගඳ සුවඳ, දේක ගඳ සුවඳ, පුද්ගලයේ ගඳ සුවඳ, වස්තුවක ගඳ සුවඳ වෙලා තිබුණේ ඒ විදිහටයි අපි බැලුවේ ඒ විදිහටයි අපේ මනස හුරු කරලා තිබුණේ. දැන් ගන්ධය කියන තැනක පවතින්නේ ශබ්ද මාත්‍රයක් විතරයි. ඒ ආරම්භය අපි මනසෙන් පුද්ගලයේගේ කෙනෙක්ගේ ගන්ධය කියලා අපි හිතලා අපි දැනගන්නේ කියලා අපි අහගත්තත් තුනි අර ඇත්ත අහගත්තට අර වැරදි හුරු අපෙන් අයින් වෙලා නැහැ. ඒ වැරදි අසුර අපෙන් වෙන් වෙලා නැහැ. ඒ වැරදි අසුරම නැවත නැවත අපිට හඹාගෙන එනවා. ඒ නිසා මේකවත් කියනවා කාමාශ්‍රය කියලා. ඒ වගේම රස ආරම්භය රසය කියලා කියන්නේ මහා භූතයන්ගේ උපාදාය රූපයක් ඒකද අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන හේතුන්ගෙන් හටගත් දිව උපයෝගී කරගෙන පහළ වෙච්ච ධර්මතාවයක් මේ රූපයේද ඒ රූපය ආරම්භය සංකල්ප වශයෙන් අපි ඒ රසය ආරම්භය කැමැත්තක් ඇති වෙන විදිහට හිතලයි මේ කාමය අපි හදාගෙන තියෙන්නේ කියන කාරණාව අහගන්න බුදුරජාණන් වහන්සේගෙන් ලැබුණා නමුත් ඒක අහගන්න නොලැබුණු කාලෙදී අපි ඒ රසයේ යම් දේක රසයක් යම් කෙනෙක්ගේ රසයක් යම් වස්තුවක රසයක් කොට ඇසුරු කළා නම් අර ඇත්ත අහගත්ත පින්වතුනි අහ වැරද්දා අපෙන් දෙවිලා නැහැ වැරදි හුරුව අපෙන් අතහැරිලා නැහැ ඒ නිසා ඒකටත් කියනවා කාම ආශ්‍රවය කියලා ඒ වගේම කයට ගැටෙන පොට්ටබ්බය කියලා කියන්නේ මහා භූත කය කියන්නේ කාය ප්‍රසාදයේ උපාදාය රූපයක් ඒ ගැටෙන පොට්ටබ්බය කියන්නේ මහා භූතයන්ගේ තියෙන පඨවි ධාතුවයි ගැටෙන්නේ කියන මෙන්න මේ පඨවියයි පොට්ටබ්බය කියලා කියන්නේ කියලා පොට්ටබ්බ රූපය අපිට දකින්ද දැනගන්න ලැබුණේ නැහැ ඒ වෙනුවට අපිට අහගන්න ලැබුණේ කෙනෙක් හැප්පෙනවා ඇඟේ කෙනෙක් ස්පර්ශ වෙනවා දෙයක් ස්පර්ශ වෙනවා යම් කාරණා වස්තුන් ස්පර්ශ වෙන විදිහටයි අපි අසුරු කළේ එහෙම අතුරු කරන මනසක් තියෙන අපිට භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළ වෙලා කෙනෙක් දෙයක් කාරණාවක් ඇඟේ හැප්පෙන තැනක පවතින්නේ මේ කාය ප්‍රසාදයට පඨවි ධාතුව ගැටෙනවා කියලා පෙන්වුවා පෙන්වුවට පින්වතුනි ඒ ටික අපිට දකින්න බෑ අපි දැනගත්තට අපිට ඇහුණට අපේ අර වැරදි හුරුවම ඉදිරිපත් වෙනවා අන්න ඒ වැරදි හුරුවට කියනවා කාමාශ්‍රය කියලා එතකොට ආසවා භික්කවේ වේදිකබ්බා කියන තැනදී ආශ්‍රවයන් දත යුතුයි කියන තැනදී කාමාශ්‍රවය කියනකොට පින්වතුන් තේරුම් කරගන්නට ඕනේ අපිට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන වස්තුන්ගේ යථා ස්වභාවය දැනගන්න නොලැබුණු කාලෙදී අපි යම් විදිහකට ඇසුරු කළා නම් එතකොට තිබුණේ අවිද්‍යාවත් එක්කමයි ඇත්ත දැනගන්න නොලැබුණු කාලෙදී යම් වැරදි විදිහකට ඇසුරු කළා නම් පහු කාලකදී ඒ ධර්මතාවයන්ගේ ඇත්ත ඇති හැටි අපිට අහගන්න දැනගන්න ඉගෙන ගන්න ලැබෙනවා ලැබුණා ලැබුණට දැනගත්තට ඉගෙනගත්තට පින්වතුනි අර බොහෝ කල සිට භාවිතා කළ පුරුදු කළ ඒ වැරදි ඇසුර අපෙන් මිදුනේ නැහැ අතහැරුනේ නැහැ ඒ හුරුවටම මනස පවතින මෙන්න මේ ක්‍රමයට මෙන්න මේ විදියටම පරණ හුරුවටම ආපහු ආපහු රූපයට අපේ මනස වෙනවා පරණ විදිහටම පරණ හුරුවටම ශබ්දයේ කියන පැත්තට අපේ මනස යොමු වෙනවා පරණ විදිහටම හුරුවටම ගන්ධයට රසයට ස්පර්ශයට අපේ මනස යොමු වෙන මේ ක්‍රමයට කියනවා කාමාශ්‍රය කියලා එතකොට ආශ්‍රව දුක්ඛ වේදිතබ්බා කියනකොට මේ කාම ආශ්‍රවය කියන ටික මෙන්න මේ විදිහට ගත යුතුයි. ඊට පස්සේ භව ආශ්‍රවය කියලා කියනකොට සිංහතුනි අපි මතක් කළා ආධ්‍යාත්මික ආයතන ටික අවිද්‍යා කර්ම තණ්හා කියන හේතුයෙන් හැදිලා ඒ ආධ්‍යාත්මික ආයතනයන්ගෙන් උපද්දපු රූප ශබ්ද ගන්ධ රස පොට්ටම්බ කියන ධර්මතා ටිකකුත් ඒවා අරඹයාම Taman තුල උපදින චිත්තචෛසික ටිකකුත් කියලා ආධ්‍යාත්මික බම්බයක් පමණ ශරීරය තුලම ලෝකයේ උපද නිරුද්ධ වෙන දර්ශනයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ දේශනා කළාට ඒ ටික නොදන්නා කාලෙදි බාහිර තියෙන වස්තුම් හම්බ වෙනවා බාහිර තියෙන ලෝකයක් අපිට හම්බ වෙනවා බාහිර තියෙන ලෝකිකයි අපි උපන්නේ බාහිර තියෙන ලෝකිකයි ජීවත් වෙන්නේ ඒ ලෝකයේ තියෙද්දි අපි මැරෙනවා කියලා මේ වගේ තමන්ගෙන් පරිබාහිර වෙනම ලෝකයක් භවයක් ඇති වැරද්ද අපි තුල ඉතුරු වෙලා තියෙනවා හුරු වෙලා තියෙනවා අර ධර්මතා ටික අහගන්න බැරි වෙච්ච කාලෙදී අපි ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්න ඉස්සර වෙලා අපි අපිට හම්බ වුණේ අපි ඉගෙනගත්තේ අපි දැනගත්තේ අපි ජීවත් වුණේ අපි ඉපදෙන්න ඉස්සෙල්ලා මේ ලෝකෙ තිබුණා. ඒ තියෙන ලෝකයකට තමයි අපි උපන්නේ. දැන් ඒ ඉපදුණු ලෝකෙ තියෙන දේවල් තමයි අපිට හම්බ වෙන්නේ. අපි මෙහෙම ජීවත් වෙලා ඉඳලා කම්මෝ පරිදි අපි මැරිලා යනවා මේ ලෝකයේ තියෙනවා මෙහෙම තියෙන තව ලෝකයක අපි ආපහු උපදිනවා කියලා තමන්ගෙන් පරිබාහිර භවයක් තමන්ගෙන් පරිබාහිර ලෝකයක් දකිනවා දැක්කා එහෙම පවතින මනසක් කියන තැනක තමයි බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ. එබඳු අවිද්‍යාවකින්, එබඳු ආශ්‍රයකින් කටයුතු කරන යුගයක බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මහණියෝක වැරදි කියලා මේ ලෝකයේ ලෝකයේ ඇතිවීම නැතිවීම නැති කරන මඟ බම්බයක් වුණ ශරීරයෙන් පෙන්වන දහම් පරයයකින් අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර කියන මෙන්න මේ ධර්මතා සං ටික එකතුලා ඒ සංයුතියෙන් යුක්තව ආයතන ටික හදලා ඒ ආයතනයකින්ම උපකාරයකින් අවස්ථාවට හදපු රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම ටිකකුත් ඒ නිසාම Taman තුල උපදින චිත්තචෛතසික ටිකකුත් කියලා ආධ්‍යාත්මික ආයතනත් බාහිර ආයතනත් මේ චිත්තචෛතසිකයන්ගේ සම්බන්ධයෙන්ම හදලා ඒ ආධ්‍යාත්මික බාහිර ආයතන නිසාම ආපහු Taman තුලම චිත්තචෛතසික ධර්ම උපදින ලෝකයේම තමන් තුළ උපදින දර්ශනයක් වෙනවා බුදුරජාණන් වහන්සේ ස්පර්ශය නිසා ලෝකයේ ඇති වෙනවා කියන ධර්මතාවයක් වෙනවා මෙන්න මේ ටික පෙන්වුවට පින්වතුනි දැන් අහගන්න අපිට හම්බුණාට නමුත් ඒකේ අපිට පිහිට හිටින්න බෑ ඒක අපිට පේන්නේ මොකද භව ආශ්‍රවයේ බලවත් වැඩි බහැර තියෙන දෙයක් හම්බ වුණා බහැර තියෙන දෙයක් හම්බ වෙන්නේ කියන ඇසුර බලවත් වැඩි ඒ අසුර පින්වතුනි තියෙන්නේ මේ ජීවිතයේදී විතරක් නෙමෙයි මේ ජීවිතේ විතරක් සීමා වෙලා නෙමෙයි අනන්ත අපරිමාණ සංසාරික පින්වතුනි බාහිර දෙයක් තියනවා තියනවා තියනවා කියලා මෙන්න මේ භව ආශ්‍රයම අපිට බෙහෙවින් හේතුණා නැවත නැවතත් මේ භවයට පැමිණීම සඳහා ඒ නිසා මෙන්න මේ භව ආශ්‍රය කියන එකත් හොඳට තේරුම් කරගන්න ඕනේ ඒ තමන් තුළ ලෝකයේ ඉපදෙන බව නොදන්නා කාලදී බාහිරව භවයක් ඇති බවට අපි ඇසුරු කරපු කම තමන් තුළ ලෝකයේ උපදිනවා කියන ධර්ම දැනගත්තත් අර වැරද්ද දෙවිලා නැති ගතිය බාහිර පෙන්නන බාහිර තියෙන දෙයක්ම පෙන්නන ගතිය අපි ගාව තියෙන භව ආශ්‍රයයි කියන කාරණාව තේරුම් කරගන්න ඕනේ කාම භූමිය තුලදී කාම භවයේ තුල කාම වස්තුන්ගෙන් ගැහිලා කාම භවයේ පවතිනවා රූප භවයේ අරූප භවයේ කියන තැන ඒ විදිහටම තමන්ගෙන් පරිබාහිර භවයේ කියන තැන ඒ අවිද්‍යාවට පෙන්වන ගතිය දකින්ද භව ආශ්‍රවය කියන කාරණාව එතකොට අවිද්‍යා ආශ්‍රවය කියන එක පින්වතුනි මේ කාමය කියලා ඇති කරගත්ත තැන පවතින යථා ස්වභාවය නොපෙන්නපු කම ඒ වගේම මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ටික උදව් කරගෙන නැත්තම් පංච උපාදාන ස්කන්ධයක ලෝකය ඇති කරන හැටි බම්බයක් පමණ ශරීරයක ලෝකය ඇති කරන හැටි අපිට නොපෙන්නපු කමම අවිද්‍යාස්ත්‍රය හැටියට දකින්නට ඕනේ. තව පැත්තකින් ගත්තොත් ඉස්සෙල්ලා මේ බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්න ඉස්සර වෙලත් මේ ලෝකේ ඇත්ත තිබුණා. ඒ ඇත්ත නොදන්නා කම ඇත්ත නොදැක්ක කම ඇත්ත නොපෙන්නපු කමක් කම පින්වතුනි ඒකට කියනවා අවිද්‍යාව කියලා. බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඇත්ත පෙන්වත් පින්වතුනි ඒ ඇත්ත නොදන්නා කම ඇත්ත නොදැක්ක කම හුරුවක් වෙලා දිනවා අපිට. තථාගතයන් වහන්සේ ඇතිකල් හිත් නැතිකල් හිත් මේ ලෝකය පවතින යතහ ස්වභාවයක් තියෙනවා යතහ භූත ස්වභාවයක් තියෙනවා මේ බම්බයක් පමණ ශරීරයේ තුලම අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටිකෙන් හටගෙන මේ බම්බයක් පමණ ශරීරයේ තුලම ලෝකයේ පැවතිලා ලෝකයේ නිරුද්ධ වෙන ධර්මතාවයක් තියෙනවා ඒ ඒ ඇත්ත අපි දැක්කේ නෑ. ඒක අපිට වැහුණා. ඒකේ යථා ස්වභාවය හෙළියුන්නේ ඒක අපිට මෝඩකමක් වුණා. අපේ අන්ධකමක් වුණා. ඇත්ත නොදන්නාකමක් වුණා. ඔන්න ඔය ඇත්ත නොදන්නාකම තියෙන ඔන්න ඔය අවිද්‍යාවෙන් ඔය උතන තමයි විද්‍යාව කියන්නේ ඇත්ත සම්මා දිට්ඨිය ඒ විද්‍යාව සම්මා දිට්ඨිය නොදන්නා කාලේ නොදන්නාකම තියෙද්දි තමයි බුදුරජාණන් වහන්සේ පහළ වුණේ පහළ වෙලා ඇත්ත පෙන්නවා ඇත්ත පෙන්නුවත් ඒ ඇත්ත පිහිට හිටින්න බෑ බොරුව බලවත් වැඩි අපිට වැරදි හුරුව බලවත් වැඩි ඇත්ත නොපෙනෙන කම ඇත්ත නොබල නොබලපු කමේ හුරුව වැඩි ඒකට කියනවා අවිද්‍යා ආශ්‍රව කියලා. එතකොට මේ කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව කියන ටික දකින්න ඕනේ පින්වතුනි ඒ ඒ වස්තුන්ගේ ඒ ඒ ධර්මතාවයන්ගේ තියෙන ඇත්ත නොදන්නා කාලෙදී වැරදි විදිහට අපි අසුරු කළා ඒක ආශ්‍රව ඒ කාලෙදී අවිද්‍යාවත් එක්කමයි මේ ආශ්‍රව තිබුණේ ඊට පස්සේ පහු කාලෙදී අපිට මේ ධර්මය අහගන්න ලැබුණාම ඒ ඒ මට්ටමේ අවිද්‍යාව අපෙන් අතහැරෙනවා අවිද්‍යාව අතහැරුණාට ඒ මට්ටමේ ආශ්‍රවය අපි තුල ඉතුරු වෙනවා. ඒ ඒ මට්ටමේ ආශ්‍රවය අපිට ගෙවෙන්නේ නැති වෙනවා. ඒ නිසා දැන් අද අපිට මේ ධම්පරියාය නොදන්න කෙනාට අවිද්‍යාවක් තියෙනවා අවිද්‍යාව නිසා ඇතිවෙච්ච ආශ්‍රවයක් තියෙනවා. මේ ධම්පරියාය හොඳට ඉගෙනගත්තු දැනගත්තු Tamanට පෙනෙන මට්ටමට ආවොත් එයාට අවිද්‍යාව ඒ මට්ටමේ අවිද්‍යාව නැති වෙනවා. ඒ මට්ටමේ අවිද්‍යාව නැති වුණාට ඒ අවිද්‍යාව තිබුණු විද්‍යාව නොතිබුණු කාලේ තිබුණු වැරදි හුරුව ගෙවෙන්නේ ඊට පස්සේ ඒ වැරදි හුරුව ගෙවා ගන්න වෙනවා. ඒ නිසා ඒ වැරදි හුරුවේ ඇති හුරුවට කියනවා ආශ්‍රව කියලා. ඔකට මම අර උපමාවක් වෙනකට මතක් කරනවා. සිංහතුනි අපි යම් වෙලාවකදී අපේ නිවසේ යම් බිත්තියක ඔරලෝසුව වගේ ඔරලෝසුවක් ගහ මේ ගෙදර පිටියක එල්ලලා තියෙනවා අවුරුදු ගාණක් එතන තියලා අපි වෙලාව බලලා බලලා බලලා බලලා හුරු වෙනවා පහු කාලෙකදී අපි මේ ඔරලෝසුව ගෙනහිල්ලා ගලවලා වෙන තැනක සවි කරනවා සවි කළාට පින්වතුනි අපිම සවි කරනවා නමුත් එතන පවතින ඇත්ත අමතක වෙන මොහොතකදී මොකද වෙන්නේ වැරදි හුරු ඉදිරිපත් වෙනවා වැරදීමකින් ශනිකව අර පුරුද්දට වෙලාව බැලෙනවා. බලනකොටයි තේරෙන්නේ ආ ඔර්ලෝසිය එතන නෑ. ඈ අන්න ඒ වගේ වැරද්දින් බලුවට පස්සේ ඒ ඇත්ත දැනගත්තත් වැරදි හුරුව ඉතුරු වෙනවා. යම් වෙලාවකදී ඇත්ත ඇති හැටි දැක්කහම වැරදි හුරුව ඉදිරිපත් වෙන්නේ නෑ. අර ඔර්ලෝසුව ගලවලා තිබ්බාර කාමරෙන් කියනක හොඳට සිහිපත් වෙන තාක් බැරිවීමකින් පිටිය දිහා බලන්නේ නෑ. නමුත් අර ඇත්ත අමතක වුණොත් ඔරලෝසුව ගලවලා ගෙනිච්ච බව අමතක වුණොත් ශනිකව මොකද වෙන්නේ? අර වැරද්දෙන් අ දිහා බලනවා. ඒ වගේ අපිට රූපයක් හම්බ වෙන තැනක කාමය හම්බ වෙන තැනක පවතින්නේ මහ භූතයන්ගේ උපාදාය රූප ටිකක් නේද? ඒකද අවිද්‍යා කර්ම තණ්හා මේ හේතුයෙන් හැදිලා තියෙන්නේ ස්පර්ශය නිසා හටගත් එකක් තිබුණ දෙයක් නෙමෙයි නේද කියන මේ ටික අපිට දකින්න බැරි වෙන යම් මොහොතක් තියදී ඒ හැම වෙලාවකම වැරද්ද ඉදිරිපත් වෙනවා. සිහි කරනකොට දකින්නකොට ඒ මොහොතේදී අර වැරද්ද ඉදිරිපත් වෙන උන් ඒ ඇත්ත පේනවා. මේ වගේ සමන් තුල බඹයක් වමන ශරීරයේකින්ම මේ ආධ්‍යාත්මික ආයතන ටික හැදුණු නිසාම ලෝකෙ හැදලා පේනව නේද කියලා අපිට සිහිය තිබුණොත් හැම වෙලාවකම සිහි කරගත්තොත් බාහිර තියෙන දෙයක් හම්බ වෙනවා කියන ඔන්න ඇතුළට ඉඳ නැහැ. බැරි වෙලා අර ඇත්ත අමතක වුණොත් ඔර්ලෝස ගෙනිච්ච බව අමතක වුණොත් වගේ ඇත්ත අමතක වුණොත් බාහිර තියෙන දෙයක් මේ කියලා බලන හුරුවම වැරද්දම ඉදිරිපත් වෙනවා. ඒ නිසා ආශ්‍රවයන් ගැන දන්නවා කියලා කියනකොට පින්වතුනි ඔන්න ඔය විදිහට ආශ්‍රව කියන ගති ටිකේ ලක්ෂණ ටික අපි හඳුනා ගන්නට ඕන ආශ්‍රව කියන ටික මෙන්න මේකයි කියන එක අපේ ජීවිතයෙන් හඳුනා ගන්නට ඕන ආශ්‍රව කියන නම ලැබුණේ මෙහෙමයි කියන කාරණාව තේරුම් කර ගන්නට ඕන ඒ නිසා ආස්වා භික්ඛවේ වේදිතබ්බා කියලා මහණෙනි ආශ්‍රව දතේතුයි කියලා භාග්‍යතුන් වහන්සේ මේ කාම ආශ්‍රව භව ආශ්‍රව අවිද්‍යා ආශ්‍රව කියන තුන් ආශ්‍රය දෙන්නව අදාලා ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දෙවෙනි කාරණාවට පෙන්නනවා ආසවානං නිධාන සම්භවෝ වේදිතබ්බෝ ආශ්‍රවයන්ගේ නිධානය දත යුතුයි කියලා. එතකොට ආශ්‍රවයන් ඇතිවීමට ප්‍රධාන කාරණාව හැටියට පෙන්වනවා මොකද්ද? අවිද්‍යා සමුදය ආශ්‍රව සමුදයන් නම් මුලින් මතක් කළා වගේ අවිද්‍යාව නිසා ආශ්‍රව. ඒ කියන්නේ අපි කියමු මේ නාම රූප දෙකක් පවතින තැනක නාම රූප දෙකක් පවතින්නේ කියන එක නොදන්නාකම නිසායි පුද්ගලයෙක් කියලා බලන්නේ. දැන් පුද්ගලයෙක් කියලා බලන්න හේතු උනේ ඇත්ත ඇති හැටි නොදන්නාකම. ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා පුද්ගලයේ පුද්ගලයේ පුද්ගලයේ කියලා බැලුවා. ඔන්න දැන් අවිද්‍යාව නිසායි අපි මේ විදිහට බැලුවේ. පහු කාලෙදී අපිට අහගන්න ලැබුණා පුද්ගලයේ කියලා කියන තැනක තියෙන්නේ නාම රූප කියලා ධර්මතා දෙකක් කියලා අහගන්න ලැබුණා කියන්නේ ඕන දැන් අවිද්‍යාව නැහැ. නමුත් ආශ්‍රවය ඉතුරු වෙනවා. ඒ වගේ. එතකොට නමුත් ආශ්‍රවයන්ට හේතුව අවිද්‍යාව. ඒ වගේ කාම ආශ්‍රවය ඇතිවෙන්න හේතුව පිළිගලින් ඔතුනේ කාමය කියන එක නොදන්නාකම කාමය කියන එක නොදන්නාකම කියනකොට කාම ගුණ ධර්මයන් තියෙන්නේ ලෝකේ චිත්‍ර තියෙන්නේ ඒ චිත්‍ර ආරම්භය සංකප්ප වශයෙන් රාග වශයෙන් අපි කාම භාණ්ඩ හදාගෙන තියෙන්නේ කියලා මේ ඇත්ත නොදන්නාකම ත කියනවා අවිද්‍යාව කියලා. ඒ ඇත්ත නොදන්නාකම හේතු වුණා පුද්ගලයෙක් හැටියට ද්‍රව්‍යයක් හැටියට ධර්මතාවයක් හැටියට බලන්ද ඒ නිසා ඔන්න අවිද්‍යාව හේතුයි කාමාශ්‍රය ඇති වෙන්නට ඒ වගේම සද්දය, ගන්ධය, රසය, ස්පර්ශය, ධර්මාරම්මන කියන මේ ධර්මතා ස්පර්ශය කියන මේ ධර්මතා පවතින තැනක මේවා මහ භූත මහ භූතයන් නිසා පවතින උපාදාය රූප ඒවා අවිද්‍යා කර්ම තණ්හාවෙන් හැදිලා තියෙන්නේ අනාත්ම ස්කන්ධ මාත්‍රයක් විතරයි ඒක චිත්‍රයක් විතරයි ඒකද හේතු ප්‍රත්‍යයයි ඒවා අරඹය සංකල්ප වශයෙන් ඇලීම් වශයෙන් හිතන කමයි අපේ මනස තුල මේ කාමය ඇති කරලා තියෙන්නේ අපි තුල කැමැත්ත ඇති කරලා තියෙන්නේ අපිම හිතපු හැටියටයි කියලා අපිට අහගන්න බැරි වුණා දැනගන්න බැරි වුණා ඉගෙන ගන්න මුලින් හම්බුන්නේ එහෙම කල්යාණ මිත්‍ර ඇසුරක් හම්බුන්නේ නැහැ ඒක තමයි අවිද්‍යාව ඒ ඇත්ත නොදන්නාකම නිසා ඒ දේවල් අපිට ඇසුරු කරන්න හම්බුනේ පුද්ගලයේගේ කෙනෙක්ගේ දෙයක්ගේ හැටියට එතකොට අන්න අවිද්‍යාව නිසා ආශ්‍රව. දැන් අහගන්න හම්බුණත් අවිද්‍යාව හම්බෙච්ච කෙනාට අවිද්‍යාව නැති වෙනාට ආශ්‍රව ඉතුරු වෙනවා. නමුත් මෙතෙන් මේ පරියායන තේරුම් කරගන්න තෝනේ අවිද්‍යාව නිසා ආශ්‍රව ඇති වෙන හැටි. එතකොට මේ අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික උදව් කරගෙන බම්බයක් වමන ශරීරය තුලම ලෝකය හටගෙන ආයතන ටිකක් සහිතව ලෝකයේ චිත්තජයසිකිට තමන් තුළම ඉපද නිරුද්ධ වෙන සිද්ධිය අපිට අහගන්න බැරි වෙච්ච නිසායි බාහිර දෙයක් තියනවා තියනවා කියලා භවයේ ඇසුරුනේ ඒ නිසා අන්න අවිද්‍යාව හේතුනා භව ආශ්‍රවයට ඒ වගේම මේ මේ ඇත්ත ඇති හැටි නොදන්නා කම හේතු වුණා පින්වතුනි ඇත්ත නොදන්නා කම කියන කාරණාව ඇතිවෙන්නටත් කියලා මෙන්න මේ විදිහට බැලුවාම ආස්තවයන්ගේ නිදහන සම්භාවය මොකද්ද මෙන්න මේ අවිද්‍යාව නිසයි කියන දෙවෙනි කාරණාවට යනවා ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මෙතෙන්දි මේ දහම් පරියායේදී තුන්වෙනි කාරණාව හැටියට පෙන්නනවා ආශ්‍රවයන්ගේ වේමත්තතාවය නැත්නම් ආශ්‍රවයන්ගේ වෙනස්කම මොකක්ද කියලා. එතෙන්දි පෙන්වනවා අස්තිබික්කවේ ආසවා නිරේ ලෝක ගාමිනිය. යම් ආශ්‍රව තියනවා නිරේ ඉපදීම පිණිස පවතින්න පුළුවන්. අස්තිබික්කවේ ආසවා තිරච්ඡාන ලෝක ලෝක ගාමිනිය. එතකොට තව ආශ්‍රවයක් තියෙනවා තිරිසන් උප්පත්තිය පිණිස පවතින. අතිබික්කවේ ආසවා හෙට්ටිසේ ගාමිනියා. සවාසයක් කියනවා හේත ලෝකයට පමුණවන්න පුළුවන්. අතිබික්කවේ ආසවා මනුස්ස ලෝක ගාමිනියා. තව ආශ්‍රයක් තියෙනවා මනුස්ස ලෝකයේ පිණිස පවතින්න පුළුවන් අතිබික්කවේ ආශවා දේව ලෝක ගාමිනිය තව ආශ්‍රයක් තියෙනවා දේව ලෝකයේ අනුව යන ඒ කියන්නේ තිරිසන් ලෝකෙට යන අපායට යන, පෙරේත ලෝකෙට යන, මනුස්ස ලෝකෙට යන, දිව්‍ය ලෝකෙට යන ආස්තව කියලා දෙනම ආස්තව ටිකක් දකින්න එපා. අර ඉස්සෙල්ලා මතක් කරපු කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව කියන මේ ආශ්‍රවයන්ගේ එක එක මට්ටම් තියෙනවා. යම් කිසි කෙනෙකුගේ අවිද්‍යාව බලවත් වැඩි නම් සමහර අවිද්‍යාව බලවත් වැඩි නම් ඒ නිසා එයාගේ ඇති කරගන්න ආශ්‍රවවල ලෝභ දේශ මොහ කියන ගති ස්වභාවය දැඩි වැඩි රළු වැඩි එබඳු කාමාශ්‍රවයෙන් යුක්ත භවආශ්‍රවයෙන් යුක්ත අවිද්‍යාශ්‍රවයෙන් යුක්ත ඒ ආශ්‍රවේ ඒ ආශ්‍රවේ අපා මේ අපායගාමිනී වෙන්නට පුළුවන් අපි ඔකට උපමාවක් කළොත් දැන් අපිට ලෑලි ඉරන්න පුළුවන් ගහකින් එක ලෑල්ලක් ඉරන්න පුළුවන් අඟලට ඊට පස්සේ තව ලෑල්ලක් අඟල් දෙකකට එක ලෑල්ලක් අඟල් තුනකට එක ලෑල්ලක් අඟල් හතරකට එක මේ විදිහට අඟල් පහකට හයකට කියලා. එතකොට දැන් ඒ ලෑලි වල දිග ප්‍රමාණයත් එකයි ලෑලි වර්ගයත් එකයි ඔක්කොම එකයි. නමුත් මේකේ ඒ පළල ප්‍රමාණය වෙනස්. දැන් මේක අඟල් 6ක් ඝනකම තියෙනවා. ඝනකමේ වෙනස්කමක් තියෙනවා. එකම ලෑලි වර්ගය දිගත් අඩි 10යි නම් අඩි 10යි. පළල අඩියයි නම් අඩියයි. නමුත් ඝනකම වෙනස්. ඒ වගේ අවිද්‍යාශ්‍රයමයි, කාමාශ්‍රයමයි, භවආශ්‍රම ඝනකම වැඩි නේකේ. ඒ නිසා ඒකට කියනවා නිරේගාමිනිය. ඔන්න තව ටිකක් ඒක යතු ගාලා යතු ගාලා යතු ගාලා දැන් අඟලක් තව අඩුයි. ඊට වඩා ටිකක් අඩු යොන්න පෙට්ටිවිසේ ගාමිනියා. පෙරේත ලෝකෙට. තවත් අඟලක් දෙකක් යතු ගාලා දැන් තිරිසන් ලෝක මට්ටම. මේ විදිහට අර ලෑලි කෑල්ල ගෙවන්න ගෙවන්න ගෙවන්න ගෙවන්න යතු ගාන්න යතු ගාන්න ටික ටික සීන වෙනවා වගේ ගෙවෙනවා වගේ මේ ආශ්‍රවය එක එක එක එක එක එක මට්ටම් පවතිනවා පින්වතුනි. එක එක මට්ටම් අඩු වැඩිකම් තියෙනවා. ඒ නිසා තමයි මේ ආශ්‍රයයන්ගේ නානත්වයක් තියෙනවා, වේමත්තතාවයක් තියෙනවා කියලා පෙන්වන්නේ. ඒ ආශ්‍රයයන්ගේ තියෙන ඝනකමේ අඩු අඩු වැඩිකම මත තමයි මේ චරේත ලෝකයේට, තිරිසන් ලෝකයේට, නිරේ ලෝකයේට, මනුස්ස ලෝකයේට, දේව ලෝකයේට කියන මේ පංච ගතියට ඈ ගති පහක් තියෙන මේ පංච ගතියට යන්නේ ඔන්න ඔය ආශ්‍රයයන්ගේ අඩු වැඩිකම මත ඝනකමේ අඩු වැඩිකම මත ඒ නිසා දකින්න ඕනේ ආශ්‍රයයන්ගේ වේමත්තතාවය කියලා කියනකොට මෙන්න මේ පංච ගතියට පමුණවන්න පුළුවන් කම තියෙනවා මේ හුරුවේ හුරුව කිව්වට එකම හුරුව තමයි නමුත් හුරුවේ එක එක්කෙනාගේ මානසික මට්ටම් වල රළු සියුම් බවවල් තියෙනවා කියන කාරණාවෙන් මේ නානත්වයේ තේරුම් කරගන්නට ඕනේ. ඊට පස්සේ අවිද්‍යා නිරෝධෝ හතරවෙනි කාරණාව පස්වෙනි කාරණාව ආශ්‍රවයන්ගේ නිරෝධය කවරේද කියනකොට අවිද්‍යාවගේ නිරෝධයෙන් ආශ්‍රව නිරුද්ධ වෙනවා. ඔන්න හොඳ කාරණාවක් වතුනේ ආශ්‍රයයක් ඡය කරගන්න අපි හැම වෙලාවෙම ප්‍රාර්ථනා කරනවා නමුත් ප්‍රාර්ථනාවකට වඩා කළ යුත්තක් අපිට මෙතෙන්දී තියෙනවා. අවිද්‍යාව කියන එක නිරුද්ධ වුණොත් විතරයි තුන්වෙනි ආශ්‍රව කියන එක නිරුද්ධ කරන්න පුළුවන්. ඊට පස්සේ ආස් අවිද්‍යාව නිරුද්ධ කරන්න දැක්ක දර්ශනීයම නැවත නැවත අතුරු කිරීමයි අවිද්‍යාව ගෙවන්න පුළුවන්. ඒ කිව්වේ අපි කියමු කාමාශ්‍රය ගන්න. කාමාශ්‍රවේදී රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියපු මෙන්න මේ ටිකේ යථා ස්වභාවය චිත්‍ර මාත්‍රයක් වෙන්නේ කාම ගුණ ටිකක් තියෙන්නේ අවිද්‍යා කර්ම තණ්හාවෙන් හැදිලා තියෙන රූප මාත්‍රයක් මෙතන තියෙන යථාර්ථය ඒව ආරම්භය පුද්ගලයෙක් කියලා සත්වයේ කෙනෙක් දෙයක් කියලා අපි බලපු කම නිසායි කාමයේ හැදුනේ කියලා අපි යම් වෙලාවක දැක්කා නම් පින්වතුනි ඔන්න එතන විද්‍යාව එතකොට අවිද්‍යාව නැහැ. එතකොට මෙන්න මේ විද්‍යාව පහළ වුණාට පස්සේ දැන් අපි දැක්කන ওই විද්‍යාව නැති කාලෙනේ අවිද්‍යාවනේ හේතුනේ ආශ්‍රව ඇති වෙන්න දැන් අවිද්‍යාව නැතිවීමෙන් ආශ්‍රව නැති වෙනවා කියලා කියන්නේ එහෙනම් දැන් අර අවිද්‍යාව නැති වෙන්න නැත්නම් අර විද්‍යාව මෙතන පවතින ධර්මතාවයේ ඒ දැකපු ඇත්ත නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ මේ ආශ්‍රය කියන එක ගෙවෙනකම්. පින්වතුනි ආශ්‍රව කියන එක ගෙවෙන එකක්. ගෙවන්න පුළුවන් එකක්. ගෙවනවා කියනකොට මේ කඩලා අයින් කරනවා නැත්තම් නූපදිනවා නැති වෙනවා නෙමෙයි. ටික ටික ටික ටික උරච්චි කරන්න පුළුවන් එකක්. දැන් අපි කහ කෑල්ලක් හරි අරගෙන ගලක අතුල්ලලා අතුල්ලලා අතුල්ලලා ඒක ගෙවනවනේ. පුරච්චි කරනවා කියලා කියන්නේ ගෙවනවා. ඒ වගේ මේ ආශ්‍රව කියන එක gedhi පිටින් එකපාරටම නැති වෙන්නේ නැහැ. සිත් උපදින්නේ නැති වෙලා හිස් භවකට ශුන්්‍යතාවයකට යනවා. එහෙම එකක් වෙන්නේ මේ එහෙම එකක් වෙනවා නම් ඒ ආශ්‍රව සහිතයි. ඒ විස්කම්බනයක්. ඒ සමතේක ලක්ෂණයක්. ආශ්‍රව කියලා කියන්නේ මේ ලෝකයේ අසුරු කරද්දිම මේ ඇත්ත කාමයේ අසුරු කරද්දිම අපිට මෙහෙම ද්‍රව්‍ය කාරණා සත්‍ය පුද්ගලිය හම් වෙනවා කියන තැනක තියෙන ඇත්ත මෙන්න මේක නේද කියලා නැවත නැවත නැවත නැවත බලන්න බලන්න බලන්න බලන්න පුද්ගලයේ කෙනෙක් දෙයක් කාරණාවක් කියන මේ වැරද්ද ගෙවෙනවා මේ වැරද්ද ටික ටික ගෙවෙනවා එතකොට මෙන්න මේ විදිහට ඇත්ත බල බල මේක ගෙවන්න පුළුවන් ඒ නිසායි අවිද්‍යාව නැති කිරීමෙන් ආස්තව නැති වෙනවා කියලා මෙතෙන්දි පෙන්වන්නේ. ඒ වගේම අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන මේ හේතු ටික නිසා මේ නාම රූප දෙක හැදිලා ප්‍රතිසන්දි වශයෙන් විඥානය ඇවිල්ලා නාම රූප දෙක හැදිලා ඒ නාම රූප දෙකේ ඇති ගතියට අනුවම ආයතන ටික හදලා ඒ ආයතනයෙන්ම හදපු රූප ශබ්ද නේද අපිට පෙනෙන්නේ කියනකොට බාහිර රූප ශබ්ද කියලා අපිට පෙනෙන දේද හදන්න අයිතිකරුවා ඉඳලා තියෙන්නේ මේ පැත්තෙන්මයි මේ තමන්ම සුස්නා නැමති වඩුවාම මේ ගේ හදලා එයාගේම නිර්මාණ ටිකක් අපිට බාහිර රූප ශබ්ද හම්බ වෙන්නේ ඒ නිසාම අපි තුල ආපහු චිත්තචෛසික හම්බ වෙන්නේ කියලා බම්බයක් වුණ ශරීරයේ තුලම ලෝකේ පවතින්නේ කියලා මෙන්න මේ ඇත්ත නොදන්නාකම හේතු උනානේ බාහිර තියෙන දෙයක් හම්බ වෙනවා කියලා රැවටෙන්න අසුරට බවාශ්‍රවයට දැන් අර පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීමම බලනකොට මේ ලෝකයේ ඇති වෙන්නේ මේ විදිහට නේද මේ කියලා බලන්න බලන්න ඇත්ත දකින්න දකින්න බවාශ්‍රවය ගෙවෙනවා ඒ නිසායි අවිද්‍යාව නැතිවීමෙන් ආශ්‍රව නැති වෙනවා කියලා පෙන්වන්නේ. එතකොට ඒ විදිහට බලනකොට අවිද්‍යා ආශ්‍රය ගෙවා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ භව ආශ්‍රය ගෙවා ගන්න පුළුවන්. අවිද්‍යාව නිසයි අවිද්‍යා ආශ්‍රය ඇති උනේ. එහෙනම් මේ ධර්මයන්ගේ ඇත්ත ඇති හැටියේ මේ විදිහට බලන එකම උපකාරී වෙනවා ඒවා නොදැක්ක නොදන්නාකම කියන එක ගෙවෙන්න. එතකොට ඒ නිසා අවිද්‍යාවගේ Nirodhen භව ආශ්‍රවය ඒ කියන්නේ ආශ්‍රව නිරුද්ධ කරන්න පුළුවන්. එතකොට කාමාශ්‍රව භවආශ්‍රව අවිද්‍යා ආශ්‍රව කියන මේ ආශ්‍රවයන්ගේ Nirodhe කියන්නේ මොකද්ද? අවිද්‍යාවගේ Nirodhen. එතකොට එක කාරණාවක් මෙතෙන්දී පෙන්වන්න ඕනේ තව එකක් මොකද්ද ආශ්‍රවයන්ගේ විපාකය පෙන්නනවා. මේ මෙතනදී ආශ්‍රයන්ගේ විපාකය මොකද්ද? යම් අවිජ්ජාගතෝ තජ්ජං තජ්ජං අත්භවං අබිනිබ්බත්තේති පුඤ්ඤ භාග්‍යාව අපුඤ්ඤ භාග්‍යාව ඒ අවිද්‍යාව අනුව ගියාම එයින් උපදින කුසල සහගත හෝ අකුසල සහගත ඉපදීන්ද ලබා දෙනවා. ඒක තමයි මේක විපාකය. මේ ආත්මයන් විපාකයේ අවිද්‍යාව අනුෝධිය ධර්මයක් වන නිසා අවිද්‍යාව අනුෝධිය ධර්මයක් වන නිසා එයින් උපදනා වූ විපාකය උපදින්න පුළුවන්. ඒකයි පුණ්‍ය භාග්‍යව අපුණ්‍ය භාග්‍යව අත්භාවං අභිනිබ්බත්ති. එතකොට අවිද්‍යාව අනුව දිහාම ආශ්‍රව ධර්ම ඇති වෙනවා ඒ ආශ්‍රව ධර්ම ඔක්කොම අවිද්‍යාව අනුව ගිහිල්ලා තියෙන්නේ ඒ අවිද්‍යාව අනුව ගිය ධර්මයන්ගේ ස්වභාවයේ විපාකය තමයි මොකද්ද පුඤ්ඤ භාග්‍යාව අපුඤ්ඤ භාග්‍යාව පින්පක්ඛේ හෝ පව්පක්ඛේ හෝ යම් කිසි ප්‍රතිසන්දීන් ලබා දීලා ජරා මරණ දුක ඇති කරන එක ඇති කරන ස්වභාවය ඒ නිසා ඒක විපාකයක් ඒ විදිහට දකින්නට ඕන එතකොට ආශ්‍රව නිරෝධ කරන ප්‍රතිපදාව කියන්නේ මොකද්ද? අය මේව අරියෝ අෂ්ටාංගිකෝ මග්ගෝ ආශ්‍රව නිරෝධ ගාමිනී ප්‍රතිපදා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම ආශ්‍රව නිරෝධ කරන ප්‍රතිපදාවයි කියලා පෙන්වනවා. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය කියනකොට තියෙන සීලයක පිහිටන්න ඕනේ. සීලයක පිහිටලා යම් චිත්ත සමතයක් ඇති වෙන කමතහනක් ඇසුරු කරන්නට ඕනේ. ඒ චිත්ත සමතයක් ඇති වෙන කමතහන තින්වතුනේ නීවරණ ධර්ම දුරු කර ගැනීම සඳහායි. ඒ සීලයක පිහිටලා චිත්ත සමතයක් ඇති වෙන කමතහනක් උදව් කරගෙන මේ ආස්ව පర్యాయම නුවණින් මෙනෙහි කර යුතුයි. එතකොට තමයි සීල සමාධි ප්‍රඥා කියන ත්‍රි ශික්ෂාව සම්පූර්ණ වෙන්නේ. ඒ ටිකේ ප්‍රතිඵලය වෙනවා මොකද විමුක්ති විමුක්ති ඥාන දර්ශන. මේ ආශ්‍රවයන්ගෙන් මිදෙනවා, කෙලෙසුන්ගෙන් හිත මිදෙනවා, ජරා මරණ දුකෙන් හිත මිදෙනවා, මිදුනහම මිදුනා කියන නුවණ එනවා. මෙතනදී අපි භාවනා කරනවා කියලා පින්වතුනි අද ලෝකේ මොනවා මහර්ධයක් කරනවා කවුරු හරි කෙනෙක් මොකක් හරි දෙයක් කරන්න කිව්වොත් ඒක ටික කාලයක් කරලා එක්ක සිත් නූපදින ස්වභාවය බලලා හිත ටිකක් එකඟ වෙච්ච ස්වභාවය දිහා බලලා අරමුණු අඩු වෙච්ච කම බලලා හිතට දැනෙච්ච සතුට සැනසෙල්ල සැහැල්ලු බව දැකලා දැන් කිසි යම් කිසි තත්වයකට ආව වගේ කියන තැන් වලින් තමන්මම රැවටිලා ඉන්නවා නමුත් මේ බුදුදහම තේරුම් කරගන්නට ඕනේ මෙන්න මේ වගේ යම් දහම් පරයයක් ඉස්සෙල්ලා ඉගෙන ගන්නට ඕනේ කල්යාණ මිත්‍රයා ඇතුලෙන් අහගන්නට ඕනේ අහගත් දහම් පරයය දැක ගන්න තැනට යන්නයි පින්වතුනි මේ සීල සමාධි දෙක තියෙන්නේ. සීලයක පිළිපලා සමාධි වඩමින් මේ ධර්මයේ අහගත් දේ නැවත නැවත සම්මර්ෂණය කරන්නට ඕනේ. එහෙම නැවත නැවත සම්මර්ෂණය කරනකොට තමයි ඒ ටික තමන්ගේ දැක්මක් බවට පත් වෙන්නේ. තමන්ගේ දැක්මක් බවට පත් වෙලා මේ ආස්තව නැත්නම් මේ කෙලෙස් මේ දුක නූපදින ස්වභාවයට පත් වෙන්න පත් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට පින්වතුනි මෙතනදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් මේ වගේ ආශ්‍රවයන් ගන්නවා නම් ආශ්‍රවයන්ගේ නිධාන සම්භවය දන්නවා නම් ආශ්‍රවයන්ගේ වේමත්තතාවයේ වෙනස් බව දන්නවා නම් ආශ්‍රවයන්ගේ විපාකයේ දන්නවා නම් ආශ්‍රවයන්ගේ Nirodhe දන්නවා නම් ආශ්‍රව නිරෝධ කරන ප්‍රතිපදාව දන්නවා නම් එපමණකින්ම එයා මේ කලකිරීම ආශ්‍රව නිරෝධ කිරීම පිණිස පවතින කලකිරීම පිණිස පවතින භ්‍රමචර්යාව දන්න කෙනෙක් මේ ශාසනය හොඳට දන්න කෙනෙක් මේ ශාසනය හොඳට හඳුනන කෙනෙක් යන ගණිත යනවා කියලා ධර්මයේ පෙන්නනවා. කින්වතුනි අපි ලෝකයේ කලකිරීම ඇති කරගන්න නොයේ දේවල් කරනවා නොයේ දේවල් අතහරිනවා නොයේ ක්‍රමවේදයන් උදව් කරගන්නවා නමුත් ඒකකින්වත් කලකිරෙන්නට පුළුවන් කමක් අපිට ලැබුණේ යම් වෙලාවකදී යම් මට්ටමක යම් දෙයක් ආරම්භයා මේ ජීවිතයේදී එක දේශ මාත්‍රයක කලකිරීමක් අපිට ඇති වෙන්න පුළුවන් එක පැත්තක කලකිරීමක් ඇති වෙන්න පුළුවන් නමුත් එක පැත්තක කලකිරීම ඇති වෙනකොට තව පැත්තක් අපිට අහුවෙලා එතකොට බාහිර වස්තු සියල්ලේම කලකිරීමටපත් වෙන්න පුළුවන් නමුත් ජීවිතය ගැන අපි අහුවෙලා ජීවිතය ගැන කලකිරෙන්න පුළුවන්. නමුත් ආත්ම සංඥාව, ආත්ම ස්නේහය, ආත්ම දෘෂ්ටිය ගැන අපි අහුවෙලා ඒ මැත්තේ කලකිරෙන්න පුළුවන්. නමුත් කින්වතුනි අපේ දැනීම් පරාසයෙන් ඔබට ගිය ධර්මයෝ තියෙනවා ඒක හිතලා අපිට කලකිරෙන්න බෑ ඒවේ අපි අහුවෙලා තියෙනවා ඒ නිසා කල හිතලා කරකිරෙනවා කියන එක කවදාවත් කරන්න පුළුවන් ධර්මතාවයක් නෙමෙයි කලකිරලා නොයැලෙනවා කියන එක මේව අතහරිනවා කියන එක කරන්න පුළුවන් කමක් නෙමෙයි. යම් කිසි කෙනෙක් යම් කිසි දෙයක් අතහරින්න නම් අතහරින්න ඉස්සර වෙලා අතහරින්න අතහරින්නට ඕනේ. අතහැරෙන්නට ඕනේ මිසක අතහරින්නට බෑ. අතහරින්න යනතා සියල්ලම අතහැරේ අතහරින බව අහුවෙලා තියෙයි. ඒ නිසා යම් කිසි කෙනෙකුට හැම දෙයක්ම අතහැරෙන මෙන්න මේ වගේ දහම් පරයයක් හුරු පුරුදු කරන්නට පුළුවන් නම් ඉගෙන ගන්නට පුළුවන් නම් ඒ තුලින් කලකිරීම ඇති වෙන්නේ මේ ධර්මය අතහැරෙන්නේ ඉදීමයි කියන කාරණාව මේ අවස්ථාවේදී මතක් කරනවා පින්වතුනි මෙතෙන්දී අද අපි මතක් කළ මේ ආශ්‍රව ගැන අපහු මුල ඉඳලා හොඳට සිහිපත් කරගන්න ඒ ආශ්‍රව ධර්මයන් හොඳට නිමිති වශයෙන් හිතට අල්ලගන්න ආශ්‍රව කියලා කිව්වේ මෙන්න මේ නිසයි එහෙනම් මෙන්න මේකයි ආශ්‍රව කියලා කිව්වේ ඒ ආශ්‍රව ඇති මේ අවිද්‍යාව නිසයි අවිද්‍යාව කියන්නේ මොකද්ද විද්‍යාව නැතිකම පවතින ඇත්ත ඇති හැටි නොදන්නාකම නොපෙනෙනකම නොදැක්කකමතයි ඒ ඇත්ත නොදන්නාකම නිසයි එන මේ ආශ්‍රවය ඇති උනේ කියන කාරණාව හොඳට තේරුම් කරගන්න ඒ ආශ්‍රවයන්ගේ ඝනසියුම්කම මාත්‍රයි මේ සත්ව විශ්ේ දෙදිලා තියෙන්නේ පෙරේත ලෝකය, නිරේ ලෝකය, තිරිසන් ලෝකය, මනුෂ්‍ය ලෝකය, දේව ලෝකය කියලා දෙදිලා තියෙන ආශ්‍රවයන්ගේ නානත්වයේ මතයි කියන කාරණාවත් තේරුම් කරගන්න යම් වෙලාවක අවිද්‍යාව නැති වුණොත් නම් ආශ්‍රව නැති වෙන්නේ එහෙනම් ආශ්‍රවයක් සේකරගන්න වෙන්නේ ප්‍රාර්ථනා කරලා විතරක් නෙමෙයි ඒ අවිද්‍යාව නැති වෙච්ච ක්‍රමය නැත්තම් අවිද්‍යාව නැති වෙච්ච විද්‍යාව උපදිච්ච ඒ දහම් පරයයම නැවත නැවත සම්මර්ෂණය කරලයි ආශ්‍රවයක් තේ කරගන්න දෙන්නේ ආශ්‍රව කියන එක නැති කරන්න තියෙන එකක් නෙමෙයි ක්ෂය කරන්න තියෙන එකක් කියන එක මතක තියාගන්නත් ඕනේ මේක විශේෂ වචනයක් ක්ෂය කරනවා කියන්නේ ගෙවනවා අතුල්ලලා අතුල්ලලා ගෙවලා දාන්න ඕන එකක්. මොකද්ද? විද්‍යාව තුල මනස අතුල්ලලා අතුල්ලලා විද්‍යාවෙන් බලලා බලලා අවිද්‍යාවට එnde ඉඩ නොතිය අවිද්‍යාව නැති කරලා මේ ආශ්‍රය කියන එක ගවන්නට ඕනේ කියන කාරණාවත් මුතුන් සිහිපත් කරගන්නට ඕනේ. ඒ විදිහට අවිද්‍යාව නැති කිරීමෙන් ආශ්‍රව නැති වෙනවා කියන එකත් මතක තියාගන්නට ඕනේ. ඒ වගේම අවිද්‍යාවෙන් යුක්ත කෙනා යම් අවිද්‍යා ගතෝ තජ්ජං තජ්ජං අත්ථභාවං අබිනිබ්බත්තේති පුඤ්ඤ භාග්‍යාව අපුඤ්ඤ භාග්‍යාව ආශ්‍රවගේ විපාකය තමයි මොකද්ද? අවිද්‍යාව අනුව ගියොත් ආශ්‍රව ධර්ම හෝ ඇති කරනවා ඒ ආශ්‍රවයන්ගෙන් හේත ලෝකයේත තිරිසන් ලෝකයේත අපාය ලෝකයේත මනුෂ්‍ය ලෝකයේ දේව ලෝකයේ ආරම්භය කුසල සහගත වූ අකුසල සහගත උප්පත්ති ලබා දෙනවා කියනක මතක තියාගන්නට ඕනේ. ඒකයි අවිද්‍යාගතෝ තඥං තඥං අත්ථභාවං කියලා කිව්වේ අවිද්‍යාව ගතෝ අවිද්‍යාව අනුව ගියොත් මොකද අවිද්‍යාව තිබ්බොත් ආශ්‍රව ඇති වෙනවා නම් ආශ්‍රව තියෙන මොකේද මේ පංච ගතියට പ്രേත මනුස්ස പ്രേත තිරිසන් නිරය මනුස්ස දේව කියන මෙන්න මේ පංච ගතිය ඇති කරනවා ඒ අනුව උපදීම ලබා දෙනවා එහෙනම් විපාකයේ තමයි උපන්නොත් ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමන සුපායාසයන්ගෙන් හිස් නැත්තම් මේ අවිද්‍යාව අනුව යනවා කියන්නේ අවිද්‍යාව අනුවගේ ධර්මයන් කියන්නේ ආශ්‍රව ධර්මයන් කියලා කියන්නේ ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමන සුපායාසයන් විනිත් ධර්මයක් ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමන සුපායාස ලබා දෙන ධර්මයක් කියන කාරණාවත් මුතුන් මේ මොහොතදී සිහිපත් කරගන්න ඕනේ ඒ නිසා මේ අවිද්‍යාව නැති කරලා ආශ්‍රව ධර්ම නැති කරනවා කියන තැනට හිත තබලා හැම වෙලාවෙම අවිද්‍යාව නැති වුණේ ආශ්‍රව නැති වෙන අවිද්‍යාව නැතිවීමෙන් නම් ආශ්‍රව නැති වුණේ ඒ අවිද්‍යාව නැතිච්ච ක්‍රමයම බලලා බලලා ආශ්‍රය දෙවිය යුතුයි කියන තැන දැනගත්තට පස්සේ අර මුලින් මතක් කළා වගේ සීලයක පිටර සමාධිය වැඩමින් මේක කරන්නේ. මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මේ ක්‍රමයේ තේරුම් අරගෙන මේ විදිහට කටයුතු කරන්න පින්වතුනි මේ ජීවිතේදීම මේ නිවීම හදාගන්නවා කියන එක ජරා මරණ දුකෙන් අත මිදෙනවා කියන එක ඒ තරම් ප්‍රශ්නයක් නෙමෙයි. පින්වතුනි අනන්ත අපරිමාණ සංසාරක ඉඳලා අපි මේ නියත දිව්ව සැරිසරුවා අපිට පිහිට වෙන්න පිළිසරණ වෙන්න කවුරුවත් හිතියේ නෑ. මේ බුද්ධෝත්පාද කාලේ මනුස්ස ජීවිතය ලැබුණ වෙලාවේ පින්වතුනි මොහොතක් හෝ බුද්ධිමත් වෙන්නට ඕනේ පින්වතුනි මං කියන නිසා හෝ මං ගැන ඇදහිීමෙන් හෝ ඔයගොල්ලෝ කළා කියලා වැරදුනොත් ඒකට සමාවක් නෑ ඔයගොල්ලන්ව බේරගන්න මම ඉන්නේ නෑ ඒ නිසා පුද්ගලයේගේ කවුරු හරි මත පිහිට තියලා තමන් කටයුතු කරන්නත් එපා තමන් කවුරු මොනවා කිව්වත් තමන් තමන්ට අවංකව කටයුතු කරන්ද තමන්ගේ මනස තුල මේ අනවබෝධය තාම තියෙනවා කියලා තේරෙනවනම් මේ ධර්මයන් මේ පරියායන් කියනකොට මේවා තේරෙන්නේ නැති බව තේරෙනවා නම් තාම අවිද්‍යාව කියනක දුර වෙලා නැහැ. එහෙනම් කවුරු මොනවා කිව්වත් Taman තාම සසරට යන ගතියකින් යුක්තයි කියන ස්වභාවය හැමදෙනාම සිහිපත් කරගන්නට ඕනේ. එහෙම සිහිපත් කරගත්තාම අපිට පුළුවන් කාටවත් රැවටෙන්නේ නැතුව නියම විදිහට මේ ධම්ම මාර්ගයේ යන්නට මම මේ ටික මතක් කළේ තුන් උතුණේ අද භාවනා ක්‍රම කියනකොට මේ විදිහට භාවනා ක්‍රම ගැන තියෙනවා ඉතින් ඒව ගැනත් ඇති අනවබෝධයෙන් දෝ කොහෙද ලෝකයේ උහි දුවන්නම් වාලි දුවනවා නමුත් මේ ශාසනය කියන එකේ උණුසුම හරි පින්වතුන් දන්නවා නම් කවුරු හරි මොනවා හරි දෙයක් කිව්වට එහෙම ඔහේ දුවන්නේ නැහැ. මේ වගේ හැම වෙලාවෙම භාග්‍යතුන් වහන්සේ ඉස්සෙල්ලා දර්ශනයක් දෙන්නනවා, එක ක්‍රමයක් දෙනවා. ඒ ක්‍රමයක් දීලා ක්‍රමයක් දෙන්නුවට පස්සේ පින්වතුනි ආර්ය අෂ්ටාංග මාර්ගය අපිට හම්බ වෙන්නේ සීල සමාධි ප්‍රඥා මේ පින්වතුන් දන්නවා සෝතාපට්ටි අංග සද්ධාර කල්යාණ මිත්‍ර අසුර සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකාරයේ ධර්මව ධර්ම ප්‍රතිපත්තිය පින්වතුනි ඔගොල්ලෝ භාවනාව කියලා එකක් අහගන්නවා නම් කාගෙන් හරි ඒක සද්ධර්ම ශ්‍රවණයේ වෙන්නේ නැහැ කල්යාණ මිත්‍ර අසුර වෙන්නේ නැහැ ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියලා ඕගොල්ලෝ තුල ගොනු වෙන්න ඕනේ ඇති ඕගොල්ලෝ හැසිරෙන්න ඕනේ tikai ඒකෙන් පෙරෙන්නේ. ඕගොල්ලන්ට මෙහෙම භාවනා කරන්න කියලා කවුරු හරි කියලා දෙනවනම් මේ මේ විදිහට කරන්න කියනවනම් ඕගොල්ලෝ තුල ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හැසිරෙන්නේ නැති ඔය කියලා දෙන්නේ. එතකොට ඕගොල්ලෝ යෝනිසෝ මනසිකාර්යය කරන්න ඕනේ ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හැසිරෙන ටිකේ නෙමෙයි. අර කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණය කළා නම් ඒ ටිකේ යෝනිසෝ මනසිකාර්ය කරන්නට ඕනේ. මෙතනදී ධර්මානුධර්ම ප්‍රතිපත්තිය අහගත්ත එක දර්ශනය කොට හිතා ගන්නව නම් ඒක වැරදි කියන කාරණාවත් මෙතන මතක් කරනවා. ඉතින් සතර නොයලීම පිණිස ආශ්‍රවයන්ගේ මිදීම පිණිස කලකිරීම පිණිස පවතින මේ දහම් පర్యాయ තේරුම් අරගෙන එය තමන්ගේ సంతානෙ උපදවාගෙන මේ ජීවිතයේදීම තමන්ගේ ඒ නිදීම හදාගන්නේ කියන කාරණාවත් මෛත්‍රී සහගතව ලෝකෙට මතක් කරනවා ඒ වගේම අද මේ දේශනා පාඨයේද මේ පින් උතුම්ට ආශ්‍රයක් ඒ සඳහාම ඒ වගේම මේ කලකිරීමේ නුවණ ඇති කර ගැනීම සඳහාම හේතු උපනිශ්චය වේවා කියලා ආශිංසනය කරන අතරම මේ පర్యాయම තව දහම් පర్యాయයන් දෙකක් ඉතුරු වෙලා තියෙනවා ඒ ටික ඊගාව වාරයේදී දේශනා කරන්නට මම බලාපොරොත්තු වෙනවා එතෙක් හැම දිනාටම පෙරුවන් සරණයි ආකාසත්තා චබුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං ආකාසත්තා චබුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාවකං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භෝදයන්තු සිවම් පදං සම්දිනාතම කෙරුවන් සරණයි උතුම් වූ නිර්වාණ සම්පත්තියම අවබෝධ වේවා Thank you.